විජිතනන්ද ස්වාමීන් වහන්සේ මදන් নমස්කාර පූර්වක ආරාධනා කරන අතිපූජනීය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට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 සෑම දිනම සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මීට පෙර සතිය තුල අපි මතක් කරලා දුන්නා ධම්සක් පවතුන් සූත්‍රය අනුව මේ ධර්ම දේශනා පවත්වනවා කියලා. ඒ ධම්සක් පවතුන් සූත්‍රයේ පස්වග මහණුන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු මුල්ම ධර්ම පාඨය ගිය සතියේ මතක් කරලා දුන්නා. දේවේ මේ භික්ඛවේ හන්තා අබ්බජිතේන න සේවිතබ්බා කියන දහම් පාඨය. මේ දහම් පාඨය ශ්‍රවණය කරපු ඒ පස්වග මහණුන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු මේ පාඨයේ තේරුම අවබෝධ වෙනවා. අන්ත දෙකක් අතහැරීම පැවිද්ද විසින් කළ යුතුයි කියනවා. මේ අවබෝධය ලැබෙන්න හේතුව පසුගිය දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ මේ අන්ත දෙකක් අතහැරීමෙන් නිවන් ලැබෙනවා කියන අවබෝධය නැත්නම් එහි වටිනාකම පස්වග මහණුන්ට තේරෙන්නේ මේ අන්ත දෙක පිළිබඳව මනා අවබෝධය පස්වග මහණුන් තුල තිබුණ නිසායි. වර්තමානයේ අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට ධර්ම ශ්‍රවණය කරාට ධර්මයේ ඉගෙන ගන්න මහන්සි වුණාට ඒ ධර්මයේ තුල මේ අන්ත දෙකේ වටිනාකම න්‍යායාත්මකව හෝ ප්‍රායෝගිකව අපිට අවබෝධ වෙලා නැහැ. ඒ අවබෝධය නැති නිසාවෙන් මේ අන්ත දෙක අතහැරිය තැන නිවන තියෙනවා කියන එකේ වටිනාකමක් වර්තමාන ශ්‍රාවකයාට තේරෙන්නේ. ඒකට හේතු කාරණා හැමෝම දැනගත යුතුයි කියලා පසුගිය සතියේදී මම පැහැදිලි කරා. කෙටියෙන් මතක් වෙනවා නම් මතක් කරනවා නම් මේ පස්වග මහණුන්ට බුදුම බුදුහාමුදුරෝ දේශනා කරපු අන්ත දෙක අතහැරීම තේරුණි. මේ පස්වග මහණුන් ළඟ මෙන්න මේ අවබෝධ ටික ඒ ජීවිතය තුලින් ලබාගෙන තිබුණා. පළවෙනි දේ තමයි මේ සංසාරය දුකක් බව සංසාරයේ ජීවත් වීම සංසාරයේ පැවැත්ම දුකක් බව පස්වග මහණුන් හැමදාම කල්පනා කරපු දෙයක්. ඒ දුකෙන් මිදෙන්න නොඑක් ගුරුවරු ආශ්‍රය කරලා විවිධ ක්‍රියාකාරකම් කරපු අය. මේ අවබෝධය පසක මහණුන්ට තිබුණා. වර්තමානයේ මේ පින්වතුන්ට මේ බණ ඇහුවට මේ සංසාරයේ දුකක්ම කියලා තේරෙන්නේ සමහර අවස්ථාවේදී සංසාරයේ ජීවත් වීම දුක වෙනවා සමහර අවස්ථාවලදී සැප වෙනවා. පසක මහණුන්ට ඊට අභිභවාගිය අත්දැකීමක් තිබුණ කට්ටිය සංසාරයේ තුල දුකක් විතරක් තියෙනවා කියන අත්දැකීම අවබෝධය පස්වග මහණුන් ළඟ තිබුණා. ඊටත් වැඩිය පස්වග මහණුන් ළඟ තිබුණා මේ දුක නැති තැනකට යන්න මේ දුක ඇති කරන මිනිස්යාට උරුම වෙච්ච ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය හයේ මේ දුක ඇති වෙනවා කියන එක පස්වග මහණුන් දන්නවා. සංසාරය ඇති වෙනවා කියලා පස්වග මහණුන් දන්නවා. මේ දුක නැති කරගන්න කියන පස්වග මහණුන් ඒ වන විට දඹදිවිතිය ගුරුවරු හරහා මේ Tamanට උප්පත්තියෙන් ලැබිච්ච මනස පුහුණු කිරීම වලට පච්චරලා තියෙනවා. දුක නැතුව ඉන්න පුළුවන්, తాවකාලිකව ඉන්න පුළුවන් පුහුණු ක්‍රම දෙකක් බෝධිසත්වයේ වගේම පස්වග මහණුන් පුහුණු වෙලා හමාර වෙලා හිටියේ කණ්ඩායම. ඒ කියන්නේ කීසති මම මතක් කරලා දුන්නා. රූපාවචර ධානහ අරූපාවචර ධාන පිළිබඳ පස්වක මහණුන්ට පුහුණුවක් තිබුණා. දැන් වර්තමානයේ බණහන අපිට ඒ පුහුණුව නැහැ. ඒ අත්දැකීම නැහැ. ඊළඟට මේ පස්වක මහණුන් දැඩි ලෙස අනුමත කරපු දෙයක් තමයි මේ මනස පුහුණු කරලා සත්‍ය දකින්න බෑ කියන එක. බෝධිසත්වයෝ මේක අනු මේ දෙයම අනුගමනය කරා. ඒ කියන්නේ මනස කියන මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා ගන්න පුළුවන් උපරිම පුහුණු தත්ත්වය තමයි අරූපාවචර නේව සංඥා නා සංඥා දෙයන්. මේට වැඩිය මනස පුරුදු කරන්න බෑ. මේ පුහුණුව තුළ සත්‍ය නෑ කියලා පස්වග මහණුන් විශ්වාස කරපු කණ්ඩායම. දැන් එවැනි අදහස් තියෙන පස්වග මහණුන් ළඟ මෙන්න මෙහෙම මතයක් තිබුණා. එහෙමනම් මේ සංසාරගත සත්වේ සංසාර විමුක්තියක් සොයාගන්න යනකොට සංසාර විමුක්තියක් අවබෝධ කරගන්න නම් ඒ සංසාරගත සත්‍යයා මනසට අමතර දෙයක් පුහුණු විය යුතුයි. ඒ පුහුණු වීමේදී පස්වග මහණුන් හා බෝසත්ත්වය මුලින් තීරණය කරේ මේ කය පුරුදු කිරීම තුලින් තමයි සත්‍ය ලැබෙන්නේ කියලා. මෙන්න මේ කය පුරුදු කිරීම තුල තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන අන්ත දෙක තියෙන්නේ. ඒතකොට කය පුරුදු කිරීම තුල කයට පුහුණු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙන බව පස්වග මහණුන් දන්නවා. එකක් තමයි කයට සැප දීම අනික තමයි කයට දුක් දීම. එතකොට දුකෙන් ඇතිවෙන කායික ස්වභාවයක් සැපේ ශරීරයට සැප දීමෙන් ලැබෙන මානසික ස්වરૂපය කියන එකයි මේ දෙකෙන් තමයි කවදා හරි සත්‍ය හොයාගන්න පුළුවන් කියන එක පසකමාන උන්හා දන්නවා ඒ දැනගෙන ඊට පස්සේ එක ස්වરૂපයක් ඒගොල්ලෝ අත්හැරලා තියෙනවා එක ස්වરૂපයක් අත්හැරලා තියෙනවා කියන්නේ පසකමානෝ කයට සැප දීලා සත්‍යයක් නැහැ කියන එක අවබෝධ කරගෙන තමයි පැවිදි වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ කයට දුක් දීලා නිවන් අවබෝධය නැත්නම් සංසාර විමුක්තිය ලැබෙනවා කියන ඒකායන විශ්වාසයෙන් කටයුතු කරපු පස් දෙනෙක් තමයි පස්වක මහණ. දැන් මෙන්න මේ தත්ත්වයේ උඩ බෝධිසත්වයන්ටත් මේ පස්වක මහණුන් කැමති උනේ මේ ශරීරයට දුක් දීලා නිවන් අවබෝධ කර ගැනීම උදයි. මොකද ඒගොල්ලන්ගේ මතය ඒකයි. නමුත් දැන් ශරීරයට දුක් දීලා නිවන් අවබෝධ වෙන්නේ නැති අවස්ථාවක් කියලා බෝධිසත්වය අවබෝධ කරගෙන මේ පස්වග මහණුන් පෙන්වන්නේ නැති ඒගොල්ලෝ දන්නේ නැති වෙනත් මාර්ගයකට අවතීර්ණ වෙනවා මේ ශරීරයට දුකයි සැපයි කියන දෙකම දෙන්නේ නැතුව ඉඳීම තුල මොකද සිදුවෙන්නේ කියලා බලන එක. මෙන්න මේ මාර්ගය තමයි බුදුහා බෝසත්ත්වයන්ට පෙන්නේ මේ සංසාර විමුක්ති මාර්ගයේ වශයෙන්. දැන් මේ විදිහට බුද්ධත්වය අවබෝධ කරගෙන අර වගේ දැනුමක් තියෙන පස්වගමහානුන්ට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි පැවිද්දෙක් විසින් මේ අන්ත දෙක අත්හැරිය තැන අපි හොයන සංසාර විමුක්තිය තියෙනවා කියලා. මෙන්න මේ කාරණේ ගැන අපි හිතන ක්‍රමයක් වටහා ගන්න යන ක්‍රමයක් සම්පූර්ණ වෛරදී වර්තමානයි. මෙතෙන්දි එතකොට පස්වග මහණුන්ට තේරෙන විදිහයි අපිට තේරෙන විදිහයි ලොකු පරතරයක් තියෙනවා. පස්වග මහණුන්ට මෙතෙන්දි තේරෙන්නේ එහෙමනම් මේ සංසාරයේ හදන ඉන්ද්‍රියන් තියෙනවා අපිට හයක්. මේ ඉන්ද්‍රිය හයෙන් ඇස් කන් ආසාදී මේ ඉන්ද්‍රිය ටිකයි මනස කියන ඉන්ද්‍රියයි. අ පංචේන්ද්‍රයයි මනෝ ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රිය හයම දැන් පසක මහණුනොත් ඉස්සර පුරුදුනේ උද්දකාරාම පුත්‍ර ආලාරකාලාම වැනි සවුසලඟ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරන සත්‍ය වෙන්නේ. මෙතෙන්දී මේගොල්ලන්ට පුහුණුවක් තිබුණා මනෝ ඉන්ද්‍රිය තනි කරගෙන අස්කන්නාසාදී පංචේන්ද්‍රිය කාවකාලිකව මරලා නැත්නම් කලන්තය හදලා ඒ මනස පුරුදු කරගන්න. ඒක තමයි ධානය කියලා කියන්නේ. දැන් මේ අවබෝධයේ උඩ මේකේ මේකෙන් සත්‍ය නෑ කියලා ඊගාවට බෝධිසත්වයන්ට පස්සගමානෝන් කියා දෙන්න යන්නේ නැත්නම් අනුගමනය කරන්න කියන්නේ ඔය ක්‍රමයටම අර මනෝ ඉන්ද්‍රිය තනි කරගෙන අනිත් පංච ඉන්ද්‍රිය කලන්ති හැදලා ලබන පුහුණුවනේ ධ්‍යාන දැන් කාය ඉන්ද්‍රිය තනි කරගෙන අනිකුත් ඉන්ද්‍රිය පහම කලන්ති හැදලා කරන පුහුණුවයි සත්‍ය ලැබෙන්නේ කියන එක තමයි මේ පස්සක මහණුන්ගේ තීරණය මේක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට කයෙන් ඇති වෙන අරමුණු වලින් පමණ ඒ අරමුණු වලට සිදුවෙන ස්වභාවය ගැන අධ්‍යයනය කිරීමකින් හා පුහුණු කිරීමකින් සත්‍ය ලැබෙනවා කියන තේමාව යටතේ තමයි දුෂ්කර ක්‍රියාව බෝධිසත්වය ආරම්භ කරන්නේ. එහෙනම් දුෂ්කර ක්‍රියාව අපි හිතන විදිහේ නොගානොබී ඉඳීම පමණක් නෙවෙයි. නොකානොබී ඉඳීම කියන එක කායට දුක් දෙන ක්‍රමයක්. නමුත් කයට ලැබෙන දුකේදී කයේ ක්‍රියාකාරීත්වය මොකද්ද? කයෙන් එන අරමුණු වල ස්වરૂපය මොකද්ද කියලා පරේක්ෂණය කිරීම තමයි මේ දුෂ්කර ක්‍රියාව කියලා කියන්නේ. ඒ පරේක්ෂණයට පරේක්ෂණය සිදු කරන්න නම් කයෙන් එන අරමුණු තනි කරගෙන අස්කන්නාසා දිව කය මනස කියන මේ ඉන්ද්‍රයන් හයෙන් එන අරමුණු නවත්ත ගන්නත් ඕනේ. ඒවට සැලකිල්ලක් දක්වන්න නැතුව ඉන්න තරම් පුහුණුවක් තියෙනවා. දැන් මෙන්න මේ පුහුණුව පස්වග මහණුන්ට තියෙනවා. ඒ කියන්නේ මේ ළම්සක් වාසන සූත්‍රය අහනකොට පස්වග මහණුන්ට හැකියාවක් තියෙනවා. තමන් ළඟ තියෙන අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණු වලට සැලකිල්ලක් දක්වන්නේ නැතුව මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණට වඩා සැලකිල්ලක් දක්වන්නේ නැතුව කයෙන් එන අරමුණට විතරක් සැලකිල්ලක් දක්වලා ඉන්න හැකියාවක් තියෙන හින්දා ඒක දන්නේ නිසා මේ බෝධිසාවේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ தത്വයට ගිහිල්ලා කයෙන් විතරක් එන අරමුණු තියෙන වෙලාවක ඒ අරමුණු වල ස්වરૂපයේ තියෙන්න පුළුවන් ආකාර දෙකයි එකක් කයට සැප ලැබීම එකක් කයට දුක ලැබීම මේක තමයි කාමසුකල්ලිකාන යෝගයයි අත්තිකිල මතාන යෝගයයි කියලා පස්වල මහණුන් දන්නේ බුදුහාමුදුරු දේශනා එතකොට දැන් පස්වග මහණුනුත් දන්නවා මේ කාම කායට සැපදීම නැමැති අරමුණු ආවා කියලා සංසාර විමුක්තියේ කායාවක්වත් නැහැ. නමුත් ඒගොල්ලන් විශ්වාසයක් තියෙනවා මේ කායට දුක් දීලා එන අරමුණු හරහා සංසාර විමුක්තිය තියෙන්න පුළුවන් කියලා. මේක විශ්වාසය. මේ විශ්වාසයේ දැඩිව ඉන්න ඉන්න ඉන්න අවස්ථාවේ තමයි බෝධිසත්වයෝ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට කියන්නේ අලුත් අදහසක්. මොකද ඒ අලුත් අදහස? සත්‍ය තියෙන්නේ ඔයගොල්ලෝ ඉස්සර හිතුවට මමත් ඉස්සර හිතුවා තමයි එහෙම. මේ කයට දුක් දීම තුල සත්‍ය නෑ. නමුත් අපි දෙගොල්ලොම මුලින් අනුගමනය කරපේක හරි. ඔය අදහස තමයි මේ පාඩේ තියෙන්නේ. අපි දෙගොල්ලොම මුලින් අනුගමනය කරපේක හරි. මොනවද ඒ අනුගමනය කරපුවා? අපි ඉස්සෙල්ලා මනස පුහුණු කරලා සත්‍ය හෙව්වා. ඒ මනස පුරුදු කරලා සත්‍ය නෑ කියලා තීරණය කරා. ඒකත් හරි. ඊට පස්සේ අපි හය දෙනාම තීරණය කරා කය පුහුණු කිරීමෙන් තමයි සත්‍ය තියෙන්නේ කියලා. ඒකත් හරි. ඒ වගේම අපි හය දෙනාම තීරණය කරලා තිබුණා කයේ තියෙන ස්වરૂප දෙකයි එක්ක කයට සැපදීම එක්ක දුක් දීම. කයට කැප දීලා සත්‍ය නෑ කියන එකත් අපි හය දෙනාම ඉස්සෙල්ලා තීරණය කරලා තිබුණා ඒකත් ඇත්ත බොරුවක් නෙවෙයි ඊට පස්සේ කයට දුක් දීමෙන් තමයි සත්‍ය තියෙන්නේ කියලා අපි හය දෙනාම එක කාලයක තීරණය කරලා තිබුණා නමුත් අන්න එතන විතරයි අපිට වැරදුණු තැන අපිට වැරදුනේ කයට දුක් දීලා සත්‍යයක් නිවනක් තියනවා කියලා පෙර නිගමනයකට පැත් වීමයි මම ඒ දේ අත්හැරියා. නමුත් කය අත්හැරියේ නෑ. කයෙන් තමයි මේ සත්‍ය හින්නේ. කොහොමද කයෙන් සත්‍ය හොයන්නේ? මේ අන්ත දෙකම අත්හැරිය තැන කය තුල තියෙන සත්‍යය. මොකද්ද එතකොට? මෙන්න මේ කතාව තමයි මේ පුංචි වාක්‍ය වුණාට පස්වග මහණුන්ට තේරෙන කතාව. අපි දන්නේ දෙයක් නෙමෙයි. මොකද අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. දැන් එතකොට පසක මහණුන් අහගෙන ඉන්නවා. එහෙනම් මෙච්චරකල් අපි නොහිතපු දෙයක් මේ බුදුහාමුදුරුවෝ දැන් අපිට කියන්නේ. කයට සැපක් නොදී දුකක් නොදී ඉන්න ඉඳලා අනිත් ඉන්දියන් වලින් ගැන නොසලකා හිටිය තැන එහෙනම් බුදුහාමුදුරුවෝ කියන නිවන තියෙනවා. ඔන්න ඒ කතාව තමයි ওই මුල් වාක්‍යයේ තියෙන්නේ. නැවත මේක ගැන සැලකිලිමත් වෙන්නේ දේවමී භික්ඛවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා කියනකොට ඔන්නේ මූලික අදහස් ඔක්කොම ටික ගැබ් වෙලා අර්ථයක් ඇවිදින් තමයි පස්වග මහණුන්ට තේරෙන්නේ. ඒක අපිට එහෙම තේරෙන්නේ නැහැ. මොකද අපිට ඒ වගේ පෙර පුරුදු හෝ පෙර ක්‍රියාකාරකම් හෝ ඒවා ගැන අධ්‍යයනයක් හෝ මොකක්වත් නැහැ. නමුත් අංශ දෙකක් ගැන අපි පාඩම් කරගෙන තියෙනවා ඉගෙනගෙන තියෙනවා ලියලා විභාග පාස් වෙලා තියෙනවා. නමුත් සැබවින්ම අන්ත දෙක කියන්නේ මොකද්ද කියන අර්ථය පසක මහණුන්ට තේරෙන අර්ථය අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ ගත්තොත් මේක තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගැනීම නෙමෙයි වැදගත්. මේ තම තමන්ගේ ජීවිතවලින් මේ අන්ත දෙකට කොටු වෙන්නත් අපිට පුළුවන්. ඒක පුහුණුවකින් ලැබෙන ඵලයක්. එන්නේ පුහුණුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊට පස්සේ කොහොමද මේක ලැබෙන්නේ කියලා. අපිට පෙන්නනවා නමුත් පස්වක මහණුන්ට පෙන්වන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේක දන්නවා. ඒගොල්ලෝ අනුගමනය කරපේක. මේ අන්ත දෙකට කොටු වෙනවා කියන්නේ කයෙන් එන අරමුණු වලට අපි කොටු වීමක් කළ යුතුයි. කයෙන් එන අරමුණු වලට කොටු වීමක් වේ. දැන් පස්වග මහණුන් දන්නවා මේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය හයෙන් පහක් තනි කරලා හයෙන් විතරක් අරමුණු අරගත්තොත් එතන අන්ත දෙක තියෙනවා. ඒ අන්ත දෙක අත්හැරිය තැන බුදුහාමුදුරුවෝ කියන නිවන තියෙනවා කියන තේරුම ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් සැබෑවත් වර්තමානයේ ඉන්න බෞද්ධයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ මේ දන්නේ දන්නේ නැති හින්දා අන්ත දෙක අතරිනවා කියලා විවිධ දේවල් අපි සිදු කරගෙන යනවා. ඒතර අන්ත දෙක අතහරින්න අපි පුරුදු විය යුතුයි. ඒ පුරුද්දේ මූලිකාංගය මොකද්ද? මූලිකාංගය තමයි ඉස්සෙල්ලම තමන්ගේ ඇස් කන් නාස දිව මනස කියන මේ ඉන්ද්‍රයන් වලට තනක් නොදී අරමුණු වෙන්න දෙන්නේ නැතුව අරමුණු නැති කර ගන්නව නෙමෙයි ඒවට තැළපිල්ලක් නැතුව කයෙන් එන අරමුණකට විතරක් ප්‍රතිචාර දක්වන්න තරම් පුහුණුවක් ලැබිය යුතුයි මෙන්න මේ පුහුණුව වර්තමානයේ ආයතනයේ උප්පත්තියෙන් ලැබෙන්නේ හැමෝම මේ පුහුණුව ලබාගෙන මෙතෙන්ට යන්න ඕන. එහෙනම් කයෙන් එන අරමුණට විතරක් තනිවීමට ඒ අරමුණට විතරක් ප්‍රතිචාර දක්වීමට මිනිස්සේ පුරුදු වුණොත් එයා කොටු වෙලා ඉන්නේ අන්ත දෙකට. ඒ අන්ත දෙක මොනවද? කයෙන් එන සැප වේදනාව හා දුක් වේදනාවයි. දැන් මෙන්න මෙතෙන්දී බුදුහාමුදුරු පෙන්නනවා මේ අන්ත දෙක අතහැරියොත් ලැබෙන්නේ සත්‍යය. එහෙනම් මේ අතහරින්න තියෙන්නේ මොකක්ද? කයෙන් එන සැප වේදනාවයි කයෙන් එන දුක් වේදනා. මම මතක තියාගන්න වෙන අස්පන්නාසාදී හෝ මානස කියන වෙන අරමුණු වෙන ඉන්ද්‍රියන් වලින් එන අරමුණු එන්නේ නැති වෙලාවක් වෙන්න අන්ත දෙකක් අරින්. කයෙන් විතරක් අරමුණු එන්නේ. දැන් අපි සලකා බලමු පසුව බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවල ධර්මයේ පැහැදිලි කරන තැන්වල මේ ගැන විශාල පැහැදිලි කිරීම් තියෙනවා විවිධ පැහැදිලි කිරීම් තියෙනවා මේ කයට සැප වේදනාවක් විඳින කොටයි කයට දුක් වේදනාවක් දැනෙන කොටයි එතන තියෙන ධර්මතාවය බැලුව සැප වේදනාව විඳින්නේ ඉන්නවා කවුද ඒ කයයිති කියන දුක් වේදනාවක් විඳින වෙලාවේදී දුක් වෙන්දෙන වේදනාව විඳින කෙනෙක් ඉන්නවා එයක් කවුද ඒ කයයිති කියන දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සැප වේදනාවයි දුක් වේදනාව කියන අන්ත දෙක අතහැරෙනවා කියන්නේ මෙතන විඳින්නේ නැති වෙන්න ඕනේ කියන එකයි. අන්ත දෙක අත්හැරියම වෙන්න ඕනේ විඳින කුජ්ජලේ සැප හෝ දුක කයෙන් විඳින ස්වභාවය නැති වෙන්න ඕනේ. එතකොට කායිකව විඳීම නැති තැන සිහි කල්පනාවක් තියෙන්න ඕනේ කියන එක පස්වග මහණුන්ට උගන්වන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒක නිසා මෙතන 아무තු දෙයක් එතන විස්තරයක් අවශ්‍ය නැහැ. නමුත් බුද්ධ දේශනාවල පසුකාලීන දේශනාවල පැහැදිලිව කියනවා මෙතන සී කල්පනාවක් තිබිලා කයෙන් එන අරමුණේ සැපයි දුකයි අහක් වෙන්නේ. ඒතකොට කයෙන් එන අරමුණේ සැපයි දුකයි අහක් වෙන තැන සැබවින්ම සිදු වෙනවා කියලා ධර්මයේ තියෙන්නේ කය අයිති පුජ්‍යලේ නැති වෙන්නේ. කය අයිති පුජ්‍යලයා නැති වෙනකොට කය කියන එක දාපු වෙලා ඒ ඒකප්පා පුහුණු වෙච්චි සතියට ධාතු කයෙන් අහුවේ. එහෙමනම් මේ අන්ත දෙක අතරිනවා කියන්නේ කය තුලින් ධාතු වල ಗುಣ හඳුනා ගන්න වෙලාවයි. කය ධාතු වෙලා ධාතු සතියට අහු වෙන තැන ධාතු කියන්නේ මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන්නේ. මෙන්න මේ ධාතු ටික සතියට අහු වෙනකොට අන්ත දෙක අතරයි. එතන නෑ සැප වේදනාවක්, කයෙන් එන දුක් වේදනාවක්. මොකද හේතුව සත්ව කුජල භාවය නැති හින්දා. හැබැයි මෙතන විශේෂ තැනක් මේ කය තුලින් ධාතු අහුවෙන්න ඕනේ. ඒ කුජලයාගේ ඇස්කන්නාසාදී අනිකුත් කය හැර අනිකුත් ඉන්ද්‍රයන් පහෙන්ම ප්‍රතිචාර නැති වෙලාවක. ඔන්න ඔක තමයි මේ පස්වක මහණුන් තේරුම් ගන්න දාන්නේ. ඒගොල්ලන්ට තේරෙන ධර්ම. දැන් ඒගොල්ලෝ මේකට පුහුණු වෙලා තියෙන හින්දා ඉස්සර මේ පුහුණුව ආරම්භ වෙලා මුලින්ම මේ දේශනාවේ පළවෙනි දවසේම ඒ කොණ්ණඤ්ඤය කියන තාපසයා මේ බුදුහාමුදුරන් අහන දේ තමන් ඉස්සර පුරුදු වෙච්ච එකට ආදේශ කරගෙන ඔය පුහුණුව ලබමින් අර බණ අහලා ඔය සත්‍ය උදා කරගන්න. කය තුලින් අන්ත දෙක අතහරින ඔය කියන බුදුහාමුදුරුවෝ කියන රෙගුලාසි ටික ඇතුළත්. ඒකේ අවසාන ඵලය මොකද්ද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය මුල්ම වතාවට තවත් ශ්‍රාවකේ අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒ ශ්‍රාවකයාගේ එන කොණ්ණඤ්ඤ කියන හාමුදුරුවෝ දැන් සෝවාන් කුජලයේ බවට හැරෙනවා. දැන් මෙතෙන්ද අපි ධර්මානුකූලව තව විස්තරාත්මකව දැනගන්න ඕන ගොඩක් තියෙනවා. ඊළඟ දේශනාවලදී මේවා පැහැදිලි කරනවා ටික ටික. මෙතෙන්දී මේ අන්ත දෙක අතහැරලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි අන්ත දෙක අතහැරියොත් අතහැරීමෙන් ලැබෙන ඵලය මධ්‍යම ප්‍රතිපදාවයි. ඒක මැදුම් පිළිවෙත කියන වචනේ එන්නේ ඊට පස්සේ. අන්ත දෙක අතහරින්න ඒ අතහැරීම තුල ලැබෙන්නේ මොකද්ද? මැදුම් පිළිවෙත. දැන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අපි දන්නවා. නමුත් අපි දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ පාස්වග මහණුන්ට තේරෙන ආර්ය අෂ්ටාංග මාර්ගයයි දෙකක්. ඒකට හේතුව පස්වග මහණුන් දන්නේ ප්‍රායෝගිකව මේ මාර්ගයක් ගැන. වර්තමානයේ ඉන්න බෞද්ධය දන්නේ ප්‍රායෝගික ආරෂ්ඨාංග මාර්ගයක් නෙමෙයි. දැන් වර්තමානයේ ඉන්නේ සියලුම ලංකාවේ ගත්තොත් ලංකාවේ ඉන්න සියලුම බෞද්ධයෝ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා නම් කරා. ඒ නම් කරන්න ඉගෙන ගන්න නිවන් දකින්න ඕ සංසාර විමුක්තියක් හොයන්න නම් කරගත්ත නෙවෙයි. ඒගොල්ලෝ අපි නම් කරගත්තේ මේක විභාග පාස්සේ. ඒක සාමාන්‍ය පෙළ විභාගයේ ඉගෙන ගන්න කාලේ මේක පාඩම් කරලා ඒකේ ලකුණු ගන්න නම් කරන්න ඉගෙන ගන්න. එහෙනම් දහම් පාසල් යන කාලේ ඒකේ තියෙන විභාගවලදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික නම් කරලා ලියලා ලකුණු ගත්තා. දැන් ඕක දැන් ඕකෙන් ලැබෙන්න පුළුවන් නිවන තියෙනවනම් අපි අපි අනුගමනය කරපු එකෙන් ලැබෙනවනම් නිවන ඒ අපි පාඩම් කරේ මේක විභාගයක් ලියන්න නම් ඒතර විභාග දෙපාර්තමේන්තුවේ නිවනක් මේකෙන් ලැබෙනවා විභාග පාස් ඉතින් අපේ ලංකාවේ ඉන්න හුඟක් අය ලැබිලා තියෙන නිවන විභාග දෙපාර්තමේන්තුවේ නිවන නමුත් පස්වග මහණුන්ට ලැබුණ නිවන කොහොම එකක් නෙවෙයි. සංසාර විමුක්තිය. ඒක දෙකට වෙනස් වුණේ කොහොමද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක බුදුහාමුදුරෝ දීපු වචනයක්. අෂ්ටාංගික මාර්ගය නැත්නම් මේ අංගාට කියන එක පස්වග මහණුන් දන්නවා. ඒ දැනගත්තේ කොහොමද? දැන් අංගාට අපි දැනගත් කිව්වොත් මතක් කරොත් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මේක තමයි අංග 8 මේ පස්වක මහණුන් දන්නවා මේ අංග 8ෙන් තමයි සංසාරය හදන්නේ අපි දන්නේ මේ අංග 8ෙන් තමයි භවය පාස් වෙන්නේ දැන් බලන්න වෙනස කොච්චරද දැන් මේ අංග 8ේ සංසාරය හැදෙනවා කියලා ප්‍රායෝගිකව දන්නවා පස්වක මහණුන් අපි දන්නේ දැනුම අර වගේ දැන් එතකොට ඊගාට දැන් බලන්න පසරමහණුන් තව දෙයක් ගන්න. මේ අංගාටෙන් සංසාරය හදන්නේ කොහොමද? පසරමහණුන් දන්නවා මේ අංගාට හැදෙන්නේ ඇහැට පේනකොට හැදෙන්නේ. කනට ඇහෙනකොට හැදෙන්නේ. එතකොට දිවට රස දැනෙනකොට මේ අංගාට හැදිලා විනාශ වෙලා යනවා. කයට ස්පර්ශයක් ලැබෙනකොට මේ අංගාට ඇතිලා නැතිලා යනවා. මනසට අරමුණක් එනකොට මේ අංගාට ඇති වෙලා නැති වෙලා යනවා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා නෙවෙයි පස්වග මානුන්ට. ඒක එදා ධම්මදිව තිබිච්ච සම්මතයක්. හැමෝම ආධ්‍යාත්මික ගුරුවරු දන්නේ දෙයක්. පිළිගත්තේ ධර්මය. ඇහැට පේන එක තුල හටගන්නේ මොනවද? මුලින්ම දිට්ඨිය, දෙවනුව සංකල්පනා, තුන්වෙනුව වාචා, ඔය ආදි වශයෙන් කම්මන්ත ආජීව වායාම සති සමාධි දැන් බලන්න මේ වෙනස. පසකමානු දන්නේ ධර්මයේ වෙනස කොච්චරද. දැන් එවැනි දැනුමක් තියෙන මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් සංසාරය හදනවා කියලා දැනුමකුත් තියෙන පසකමානු. ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට එන අරමුණු නිසාවෙන් මේ අංගාට ඇති වෙලා නැති වෙනවා කියලා දැනුමක් තියෙන පස්සකමානුන්ට බුදුහාමුදුරුවෝ දැන් පෙන්නනවා ඔය ඉන්ද්‍රියන් පහකින් ඔය අංගාට ඇති කරගන්න නැතුව ඉඳලා ඒක ඒගොල්ලන්ට තේරෙන ධර්මයි. ඒ බෝධිසත්වයන්ට කරන්න කිව්වා පස්සගමනුන් ඔය වැඩේ. ඇහෙන් මේ අංගාට ඇති කරන්නේ නැතුව, කනෙන් මේ අංගාට ඇති කරගන්නේ නැතුව, දිවෙන් මේ අංගාට ඇති කරගන්නේ නැතුව, නාසයෙන් මේ අංගාට ඇති කරගන්නේ නැතුව මනසෙන් මේ අංගට ඇති කරගන්න නැතුව හිතියොත් ඇති වෙන්න තියෙන්නේ කය. දැන් එතකොට කයෙන් විතරයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංගට ඇති වෙන්නේ. දැන් දේවයේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා කියනකොට ඒකෙන් පසල් මහණුන් තේරුම් ගන්නේ එහෙනම් මේ කයෙන් මේ අංගට ඇති වෙන අවස්ථාවේදී කයට සැපයන කොටත් ඇති වෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය සංසාරේ හදන දෘෂ්ටිය. ඒ සංසාරේ හදන දෘෂ්ටියයි දැන් අවශ්‍ය වෙන්නේ මොකද්ද සංසාරේ හදන්න නැති දෘෂ්ටියක් හොයාගන්න. ඒකනේ නිවන කියන්නේ. නිවන කියලා මේ බෝධිසත්වයේ තේරුවේ පස්වග මහණුනුත් තේරුවේ මොකද්ද? සංසාරයක් හදන්න නැති දෘෂ්ටියක් ඇති කරගන්නේ කොහොමද මේ ඉන්ද්‍රියෝලින්? ඒතකොට ඉන්ද්‍රියට ඇහැට පේන කොටයි කනට ඇහෙන කොටයි ඇති වෙන්නේ මොකද්ද මේ දික්ටි සංකප්පාදී අංගාට ඔක දන්නවයි දැන් දැන් මේ මෙතෙන්ට කොටු වෙලා තියෙනවා අනිත් ඉන්ද්‍රිය පහකින් ඔය අංගාට ඇති කරගන්න නැතුව කවුරු හරි පුරුදු වෙලා කය තුලින් මේ අංගාට ඇති වෙන අවස්ථාවක මේ දික්තිය තුළ සැපයි දුකයි කියන අන්ත දෙක නැත්නම් ඒ දෘෂ්ටි දැක්ම නැති වෙන්නේ දිට්ඨියක් ඇති වෙනවා ආන්නේ දිට්ඨිය තමයි සංසාර විමුක්තිය එහෙනම් දැන් අපිට උපන්දා ඉඳලා කයට ස්පර්ශ ලැබිලා ලැබිච්ච දෘෂ්ටියේ තියෙන වෙනස මොකද්ද ඒ දෘෂ්ටි හැම එකම සංසාරයක් හැදෙනවා මේ පින්වතුන් අද දවස ගත්තොත් මේ ඇහෙන් බලපු රූපයක් ගානේ ඇති වුණා ඔය දික්ටි සංකප්ප වාචා කම්මන්තා ජීවාදී අංගات. ඒ අංගයන් හැම වෙලෙම කරේ මොකද සංසාරයක් හදන දික්ටියක් ඇති කරගත්තේ. දැන් ඇහෙන් දික්ටිය එකපාරට කාටව හදාගන්න බෑ සංසාරයක් හදන්න නැති දික්ටියක. මනසෙන් කොච්චර භාවනා කරාද දැන් භාවනා කළා බෝසත්ත්වයෝ දන්නවා, පස්වග මහණුන් දන්නවා, මනස පුහුණු කරලා කරලා රූපාවචර ධානවලදී ලැබෙන්නේ මොකද්ද? මනසින් ඇති වෙන අරමුණක් කරහා දික්ටි සංකප්ප වාචා කම්මන්තා ජීවාදී අංග 8යි. අරූපාවචර අවසාන ධානයේදී ලැබෙන්නේ ඒ අංග 8යි. විශේෂත්වයේ තියෙන අංග 8 තිබුණට වාචා කම්මන්තා ආදී වාක්‍රියයි. ඒවා රැකිලා. නිකම් ඉබේම රැකිලා. නමුත් සත්ත්ව ස්වરૂපයේ තියෙන දික්ටි සංකල්ප වායාම සති සමාධිය එතන සක්‍රියයි. ඒ සක්‍රීය භාවයේ තියෙන දික්තිය තුලිනුත් හැදෙන්නේ සංසාරය. එහෙනම් මනස පුහුණු කරලා නේව සංඥා නා සංඥා ධානය ලැබුවත් මේ අංගාට ඇති වෙනවා ඒ ඇති වෙන අංගාටේ දික්තිය සංකාරයක් හදන දික්තිය. ඒක හිතන්නේ ඒගොල්ලෝ මේක සංසාර විමුක්තිය නෙමෙයි කියලා තියෙද්දි කර. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේදී බුද්ධත් බුද්ධත්වයේදී ඊට වැඩිය විශේෂ වූ දිට්ඨියක් හොයාගන්න. මේ කය තනි කරලා කයෙන් ඇති වෙන දිට්ඨි සංකප්පාදී අංගාට කොටු වෙලා ඒකෙන් නැවත නැවත මේ අංග ටික හැදෙන්න ආරලා ඒකේ අවසානයේ හොයාගන්නවා කය තුලින් සැපයි දුකයි කියන අන්ත දෙක නැති තැන ලැබෙන දෙත්‍ය සම්මා දිට්ඨියයි. ඔන්න සම්මා කියන වචනයක් දීපේක තමයි බුදුහාමුදුරන්ගේ වචන. නැතුව මේ අංගාට ඉගැන්වේ බුදු මේ බෝල් පස්වග මහණුන්ට බුදුහාමුදුරෝ නෙමෙයි. අංගාට ගැන ඒගොල්ලෝ දන්නවා. එහෙනම් අර දේවමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බාන්ත දෙක අතහැරියාම එන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන එකේ ප්‍රතිපදාවත් ඒගොල්ලෝ දන්නවා. මේ මැද ප්‍රතිපදාව සම්මා දිට්ඨිය සම්මා සංකප්ප දන්නේ. දැන් අන්න එතන ඊට පස්සේ බලන්න බුදුහාඳුරෝ පෙන්නනවා දැන් මේ මධ්‍යම ප්‍රතිපදාවට කිට්ටු වුණොත් කවුරු හරි ලඟ වුණොත් මෙහෙම අන්ත දෙක අතහැරිය තැන එතන තියෙන නිවනයි. එතන තියෙන්නේ නිවන. එහෙනම් ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට පැහැදිලි කරනවා අපිටත් තේරෙන්න. 아무ත දෙයක් නෙවෙයි එතන වෙන්නේ ඔයගොල්ලෝ දන්නේ දීමයි. මෙතන වෙන්නේ 아무ත දෙයක් නෙවෙයි. මොකද්ද වෙන්නේ? ඉස්සර අර දන්නේ අංගාතේ සංසාරයක් හදන්න නැති දික්තියක් හැදුනොත් අනික් ඔක්කොගෙම සංසාරය හැදෙන්නේ නැහැ අංගවල. මේකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒක බුදුහාමුදුරුවෝ නම් කරපු නම් කියලා. පසල මහණුන් දන්නේ ඊට පස්සේ ඕනම ශ්‍රාවකෙකුට මං හොයාගත්තේ නිවනට ගිය හැකි. කුමකින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන්. ඒ කියන්නේ එහෙමනම් ඔය විදිහට කයෙන් ඇති වෙන අරමුණට කොටු වෙලා ඒ අරමුණේ ඇති වෙන සැපයි දුකයි අහ කරපු තැන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකට ඔහොම කයෙන් ආරමුණකට කොටු වෙන්න පස්වක මහණුන්ට පුරුද්දෙන් හැකියාවක් තිබුණාට පුහුණුවෙන් හැකියාවක් තිබුණාට සියලුම මිනිස්යන්ට නෑ. නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සියලුම මිනිස්යන්ටත් උකට යන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. වැඩිම කියන්නේ මොකද්ද? මේ අංග අටෙන් වාචා කම්මන්තා ජීව රකින්න. පංසල් රකින්න. එතකොට පංසල් රකින්නවා කියන එකේ තේරුම යමෙක් අපි හිතමුකෝ එක දවසක් පංසල් රැක්කොත් ඒ එක දවස තුල ඒ මිනිස්යාගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ කියන ඉන්ද්‍රිය හයෙන්ම ඇති වෙන මේ අංග 8 සංසාරයක් හදන්න නැති ගුණයෙන් යුක්තයි අංග තුනක්. ඇහෙන් ඇති වුණත් එකයි එක, කනින් ඇති වුණත් එකයි, පංචිල් රැක්කනන් දවසක් තුල මේ අංගාට ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් ඒ දවස තුල කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙලා නැති වුණාත් ඒ ඇති වෙච්ච නැති වෙච්ච එකේ සංසාරේ හදන කොටස් අංග තියෙන්නේ පහයි තුනකින් හදන්නේ පන්සිල් රැක්කොත් මොන පළවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා දිනවනේ එහෙනම් පන්සිල් රැක්කම මේක වෙනවා හැබැයි පන්සිල් රැකලා ඊගාවට කරන්න තියෙන්නේ පන්සිල් රැක්කොත් වායාම සති සමාධි කියන ඉවෙන් සංසාරයක් හදනවා දැන් පස්වග මහණුන් මේවා දන්නවා. ඇයි? ඒගොල්ලන්ට අර රූපාවචර අරූපාවචර සමාධි තිබුණේ හින්දා ඒගොල්ලන්ට මේ වායාමයේ සතියෙන් සමාධියෙන් සංසාරයක් හදන්න නැතු ඕන වෙලාවෙ හිටියේ. කැමති නම් හිටියේ. නේ එතකොට අවසානයේ පස්සගමහනෝ මේ බණහනකොට පළපුරුද්දක් තියෙන මේ අංග 8කින් අංග 7කින්ම සංසාරය හදන්න නැතු ඉන්නේ. තේරුණාද? අතීතයේ පළපුරුද්ද අතීතය කියන්නේ මේ ජීවිතයේ පළපුරුද්දක් තියෙන. එවැනි පළපුරුද්දක් තියෙන පස්සගමහනුන්ටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දැන් ওই කයට කොටු වෙච්ච වෙලාවේ මේ කයෙන් සැපයි දුකයි අහක් කරපු තැන ඔයගොල්ලන්ගේ මේ අංගාතේ දැනට සම්මා ගුණ සංසාරයක් හදන ගුණයෙන් තියෙන දික්තිය විතරයි ওই දික්තිය සම්මා වෙනවා. නමුත් මේ උපදින සියලුම මිනිස්යන්ගේ මේ අංග අටම සම්මා නැහැ. එනේ නැහැ. පේන අරමුණෙත් ඇති වෙන අංග අටක් සම්මා නැහැ. කනෙනුත් එහෙමයි. දැන් බුදුහාමුදුරු බොහොම සරල උපදේශයක් දෙනවා. මිනිසියෙකුට පුළුවන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් සද්ධාවේ පන්සිල් රකින්ද එතකොට ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් වලින් එන ආරමුණු වලින් අංග තුන සම්මා වෙනවා සංසාරේ හදන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒක ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙන සමාධි භාවනාවක් කරුවොත් මොනහරි බුදුහාමුදුරුවෝ දෙන භාවනාවක් කරුවොත් එයාට පුළුවන් වායාම සති සමාධි වලින් සංසාරය හදන්න කිව්වේ එතකොට සංසාරය හදන්නේ අංග දෙකි. දිට්ඨි සංකප්ප. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ප්‍රඥා භාවනාව සිදු කිරීමෙන් දිට්ඨි සංකප්පෝලේ සංසාරය හදන්න පිටත්පත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතෙන්දි සිදු වෙන්නේ දැන් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ දේ එකම ක්‍රමයකින් කරන්න පුළුවන්. පසුකාලීනව. ඒ ක්‍රමයේ තමයි සතර හතිපට්ඨානෙ වැඩි. එහෙනම් සතර හතිපට්ඨානේ කායानुපස්සනා, වේදනානු, චිත්තානු, ධම්මානු කියන මේ හතරට එන්නේ. මේ කියන්නේ මොකක්ද? කායानुපස්සනාව වඩනකොට වෙන්නේ ඇස් කන් ආසාදී අනිකින්ද්‍රිය පහම අප්‍රිය වෙලා කාය ඉන්ද්‍රියට කොටු වීම අන්ත දෙකට කොටු වීම එහෙනම් කායනුපස්සනාව වැඩෙනකොට අන්ත දෙකට කොටු වෙලා ඉන්න කෙනෙකුට හරියට මේ අන්ත දෙක අතහැරිය වෙලාවට කය තුලින් ධාතු තේරෙනවා. එතන තියෙන සම්මාදිට්ඨිය. ඉතින් මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සංසාර විමුක්ති මාර්ගය. වෙනක තියෙන්නේ පස්වග මහණුන් මේකේ සෑහෙන දුර ගිහිල්ලා හිටියා. ඒ ගියායට කියා දුන්නේ දේශනාව අපි අරගෙන තෝරන් ගන්න ගියාම අපි ප්‍රායෝගික දැනුමක් නැති නිසා අමාරුයි වැටේ. ඒක නිසාවෙන් අපිට සිදු වෙනවා වර්තමානයේ. බුදුහාමුදුරෝ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව ධම්මස් ධම්සක්කවතුන් සූත්‍රය කියලා සියලුම බෞද්ධය දන්නවා. ඒ වටිනවා කියලා දන්නවා. නමුත් වටිනාකම තේරෙන්නේ වටිනාකම තේරෙන්නේ නැති හින්දා අද මේ සූත්‍රය කොහෙද ඇහෙන්නේ බෞද්ධයෝ හොනේ සාදුකී වටිනාකම තේරෙන්නේ නැති හින්දා කරන්න තියෙන එක දෙයක්. තව කරන්න පුළුවන් අපි එක දෙයක් කරනවා. මේ සූත්‍රයේ කොහෙද ඇහෙන්නේ? සතිඤ්ඤ දාන. ඒ වටිනවා වටිනාකම තේරෙන්නේ. පස්වග මහණුන් රතින්න ගන්නෙත් නෑ සාදු කිව්වෙත් නෑ. මේක අවබෝධ කරගත්තා. ඒ தത്വෙටපත් වුණා. එහෙමනම් අපිට සිදු වෙනවා මේ සූත්‍රයේදී මේ මේ සූත්‍රයෙන් කියන ධර්ම කාරණේ අවබෝධ කරගන්න නම් පස්සක මහණුන් හිටියේ තැනට මුලින් අර බුදුහාමුදුරෝ දීපු ආරස්ථාන මාර්ගයේ සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි වඩා ගන්න වෙනවා. අන්න එතෙන්ට ගිය කෙනෙකුට මේ සූත්‍රය ඇහුවොත් ඒ තියෙන්නේ ප්‍රඥා ශික්ෂාවයි. එහෙනම් පස්සක මහණුන්ගේ සූත්‍රයේ පෙන්වලා තියෙන ප්‍රඥා ශික්ෂාව විතරයි. අපි නිකම් මේක ඇහුවම අර සාදු කියන්න හිතෙන්නේ සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි නැති නිසා වෙයි. එහෙමනම් ලබන වැඩසටහනේ නැත්නම් ඊගා ධර්ම දේශනාවේදී ඉතිරි මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරගන්නවා. පැහැදිලි කරනවා. අද කාල වේලාව අවසන් වෙලා තියෙනවා. හැමදෙනාම මේ ධර්ම කාරණා ටිකත් අරගෙන ලබන වැඩසටහනේ පැහැදිලි කරන මේ චතුරාර්ය සත්‍ය හා සම්මා දිට්ඨියට මේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගමු. අද දවසේ මේ පින්කමට දායකත්වයේ දරුවා වූ දායක දායිකාවන්ගේ මෙලෝ ප්‍රාර්ථනා හා ඒ වගේම අවසානයේදී බලාපොරොත්තු වෙන ඒ ප්‍රාර්ථනාවන් නිවේදක මහත්මයා විසින් දැන් ප්‍රකාශ කරනවා ඇති. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සමුදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සමුදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආරතට්ඨා චම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ